මේ දැන් මේ චතුරාර්ය සත්‍යයේ දුක්ඛ සත්‍ය කියන එක අපි දැන් අපි කාටත් තේරෙනවා මෙතන ඉන්න මේ යෝගාවචරයන්ගෙන් ඇහුවොත් එහෙම හැමෝම කියයි මේක මහා දුකක් කියලා. ඒකට ඒක එක පැත්තක්. අනිත් පැත්ත අපි මේ භාවනා කරලා අවබෝධ කරගන්න හදන දුක්ඛාරය සත්‍ය මොකක්ද? මේ දෙකේ වෙනස මොකක්ද? අපි දැනට අපිට තේරෙන අපි තේරෙන මේක දුකක් කියලා මේ ඉපදීම, ජාතිය, ජරාව, මරණය මේ ඔක්කොම දුකක් කියලා. ඒතර භාවනා කිරීමෙන් අපි මේ ලබන්න හදන්නේ මොකක්ද මේ අවබෝධ කරගන්න? ඒ කියන්නේ වචන ස්වරූපෙන් කියනවා නම් දුක්ඛ කියලා අපි පෙරන් වචනාර්ථ වශයෙන් පෙන්වන්නේ කරත්තේ අක්සිදණ්ඩ කරත්තේ බොස්කෙඩිය හරහා කැපෙන කැපිල්ල.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 ඉතින් මේ දුක මේ දුකට ආර්ය සත්‍යයක් කියලා කියන්නේ මේක බාර ගන්න කියන එක විතරයි බුදුහාමුදුරුවෝ කියන්නේ. මේකෙන් පැනලා ගිහිල්ලා මේකට පිළියම් හොයන්න හදන්න හදන්න තව මේක කැපෙනවා වැඩි. දුක් ආර්ය සත්‍යයක් බාටපත් වෙනවා කියලා කියන්නේ මේ අපේ ඔක්කොටම තියෙන එක දුක.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 ඒක තියෙනවා ඔය මේ මිහින්තලේ ඒකට හඳේලිය වැටිච්චාම සත්වෙක්ගේ තෙල් කෑල්ලක් වගේ පේන්නේ. සුදු පාටයි. ඒකෙන් නිකන් මේ තෙල් ගලනවා වගේ එන්න පටන් ගන්නවා. ඉතින් ගිජු ලේනේ ඇවිල්ලා හයියෙන් කොටනවලු ඔකට. මේක මස් විදුවක් කියලා නැත්නම් තෙල් ගුලියක් කියලා කොටන ප්‍රමාණයට හොට කොට වෙනවයි කියලා තියෙනවා.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 මට එකයි කියන්න තියෙන මේ වැඩියෙන් තටමැව්වොත් උඹට වැඩියෙන් අමාරුයි. බාඩුවෙන් තටමැව්වොත් අඩුවෙන් අමාරුයි. මං කිව්වට තටමන්න නැතුව හිටපන්. ඉවරයි. ඒ කියන්නේ හැමදෙන්නේ මේ ප්‍රතික්‍රියා කරන ප්‍රමාණය අඩු වෙනවා භාවනාවේ. ඒක. නැ ප්‍රතික්‍රියාවේ ආදීනව පෙන්නලා දෙනවා. පෙන්නලා දෙන දෙන්න යාට තේරෙනවා මම දැන් ඉන්න ප්‍රතික්‍රියාව අපි ඔක්කොම ඉන්න ප්‍රතික්‍රියාවක ඉස්ලාම සද්ධාවෙන් කියනවා හොල්ලන්න දෝ කය තියන් හිටපන් වචනේ තියන් හිටපන් ඒක බලපන් කොච්චර වෙලාවට හිතත් නැත කරන්න පුළුවන් කියලා ඒකට උඹට පේනවනේ ওই දුක මේ ওই තරම්ම වද දෙන ගතියක් මොකක්වත් නැත්තේ ඒ දුක නැති නිසා නෙවෙයි.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 සමුවන්සේ දැන් මම තේරුම් දැන් අපිට කුරුල්ලේ කැක්කුම, බඩේ කැක්කුම ඒ වගේ දුකක් තියෙනවා. දැන් ජරා මරණ දුක ඒක තමයි ආර්ය සත්‍යය. එහෙම ඒක වැරදි. ඒතකොට ජරා මරණ දුක කියලා කියන්නේ හිතින් හිතාගත් එකක්. කකුල කැක්කුම, බඩේ කැක්කුම දැන් තියෙන එකක්.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 ඇත්තටම කියනවා නම් දැන් පතර ගිහලා තියෙනවා. මේ මේ කියන නව තාක්ෂණය හා මේ කියන දැනුම හරහා අපි පස්සර ගිහිලා අපි දැවෙන જાතියක් බාටපත් වෙලා තියෙනවා. ඒ නිසා වෙනදට වැඩි අසහන වැඩි එක 100 100ක්ම දැන් ප්‍රසිද්ධයි. ඒ වගේම ආතතිය වැඩි, අනිත් සැක වැඩි. මේ ජීවත් වෙන පරිසරය කොයි අතේ අයිත් දන්නේ නැහැ. මොකද ආයුධ නිෂ්පාදනය බලවත් විදිහට ගිහිල්ලා තියෙනවා. ඒ නිසා මේ ඉස්සරහින මිනිස්සයා සැකයි. ඉස්සරහ සැකේ තිබුණා නමුත් අපෙන් කඩා වඩා ගන්න දෙයක් නැහැ. ගෝත්‍ර කියන අතර හටන් තිබුණා. ඒක දේශී මාර්ගවල විතරයි. ඉතින් ඒ නිසා දැන් ඉන්නේ අපි තාම උද්දීපනයේ වෙච්ච. එහෙම නැත්නම් දැල්ලට ගිහිල්ලා පුපුරන්න ඕන්න මෙන්න කියන තරමට මේ තරම මෝඩකමයි තණ්හාවයි වැඩි වෙලා තියෙනවා. හඳුනේ දෙවෙනි මෝඩ ප්‍රශ්නය අද ප්‍රශ්න අඩුවෙන් තව එකක් අහන්න කියලා තියෙන්නේ. දැන් මේ සිත කය වචනේ තුන් දොරින් වෙනවනේ අකුසල්. බුදුහාමුදුරුවෝ කියලා තියෙනවා හඳුනේ සිතෙන් වෙන අකුසල් බරපතල වැඩි, කයෙන් වෙන ඒවා අඩුයි. ඒ විදිහට රෑන්ක් කරලා තියෙනවා. ඔව් මේකට එක සූත්‍රයක් තියෙනවා සරුවචනහන්සේ සමීපයට පැමිණිච්ච මේ නිගණ්ඨනාත පුත්තගේ ගෝලෙක් හම්බ වෙලා සරුවචනන්ට හම්බෙච්ච මහන ඕගොල්ලෝ මේ ජීවිත පරිත්‍යාගයෙන් මේ කරන වැඩේ මොකද්ද මේකේ තේමාව මොකද්ද ඕගොල්ලන්ගේ ගුරුනාසු ගන්නන්නේ ඒගොල්ලෝ කියනවා අපිටත් සිත කය වචනය කියලා තුනක් කියලා දෙනවා සිත කායික ක්‍රියා වාචසික ක්‍රියා මානසික ක්‍රියා කියලා තුනක් පෙන්වනවා. ඒකට කියන්නේ කාය දණ්ඩ, වචී දණ්ඩ, මනෝ දණ්ඩ කියලා. ඒකේ බරපතලම එක තමයි කාය දණ්ඩය කියලා අපිට උගන්ලා තිනවා. ඒ නිසා අපි පුළුවන් තරම් කය හසුරවනවා. යන පාර මොණර පිලකින් පියපියා කඩට මුඛවඩම් බැඳගෙන කිසිම පාත්‍රයකට වළඳන්නේ නැතුව අත් දෙකට තිඟකකා අපි කාය දණ්ඩේ සම්පූර්ණ රකිනවා. වචී දණ්ඩේ සහ මනෝ දණ්ඩේ රකිනවා කියලා. එතකොට මේ කට්ටිය කියන්නේ මේ නිකණ්ඨාත පුත්තගේ ගෝලයාගේ වචනේ අනුව කාය දන්නේ ප්‍රමුඛ කරගත්ත දේශනාවක් තමයි නිකණ්ඨාත පුත්ත කියලා දෙන්නේ. අපි ඔය හිතුවට උගාක් අපේ මේ අපි මේ තේරවාදය කියලා ගන්න එකේ ඒ විදිහටම ඒවම් මේ සුතං කියලාම මේ සූත්‍ර පටන් අරගන්නේ. ඒ වගේම උපසම්පදා ක්‍රමයක් අද වෙනකම්ම තියෙනවා. ඒ වාගේම නිකණ්ඨනාත පුත් කාන්තාවන් සඳහා වැයෙන අයිතියක් දීමට කටයුතු කරලා තියෙනවා. ඒ වගේම කුල බේති විරුද්ධ සටන් කරලා තිනවා. අපේ සරුවත් යන අතරට වැඩි අහිංසාව ප්‍රකාශ කරලා තියෙනවා. නමුත් ඒක කියලා තියෙන්නේ කාය දණ්ඩේ ප්‍රදාන කරගෙන. ඊට පස්සේ සරුවත් යනහන්සේ නිදර්ශන පෙන්නනවා. උඹලම දාන්නවනේ උඹලගේ ඉතිහාසය හැටියට මනස දියුණු කරගත්ත මනුස්සයාට කාය දියුණු කරගත්ත මනුස්සයාට වැඩි වෙනසක් ඇති කරන්න පුළුවන් කියලා. කියලා වෙනන අපේ මනෝ කර්මය තමයි සරුවචාන්සේ ප්‍රධාන කරන්නේ. මනස හදන්න නැතුව කය හැදුවට වැඩක් නැහැ. ඒක නිසා සරුවචාන්සේ පෙන්වන්නේ මේ මනෝ මනසින් කරන භාවනාව කය වැඩිවීමට කරන වෙන ව්‍යායාම වලට වැඩිය වැඩගත් කියලා. ඒක පේන්නේ අර සංසන්දනයෙන් තමයි කැපී පේන්නේ. ඒ ඒකම හවුදනේ දැන් අර මේ කලින් යෝගාවචරයන් දෙන්නෙක් අහපු ප්‍රශ්න දෙකක් මත මේ ප්‍රශ්නයක් මතුවෙනවා. එක යෝගාවචරයක් ඇහුවා මේ සුරාපානයේ කුසලයද? අනිත් යෝගාවචරය ඇහුවා දැන් මේ උපාදාන වෙන ආකාර හතරක්. නද කාම දිට්ටි අත්තදාන සහ අත්තවාද සීලබ්බත. අත්තවාද සහ සීලබ්බත. දැන් හාමුදුරනේ දැන් කෙනෙක් නොබී එයා බොන්නේ කියලා මාන්නයක් ඇති කරගත්තා. ඒ බොනවට වැඩි ඒක අකුසලයක්. ඒක සංසන්දනවද කියන්න පුළුවන් යම් කෙනෙක් කාරණා කාරණා දැනගන්න දැනගන්නේ නොබීඩපම අනුන්ට කියාපානක නෙවෙයි වැඩේ මදේට පමාදේට හේතු වෙනවා. මදේට පමාදේට නිවන විතරක් නෙවෙයි භෞතික දියුණුවක් නැති වෙනවා ආර්ථික දියුණුවක් නැති වෙන නිසා යනෝබී ඉන්නවා. ඒක නිසා තව කෙනෙක් බොනවා නම් එයාගේ අනුකම්පාවක් තියෙනවා. ඒ බීලත් එයා මදේ පමාදයෙන් දුරු කරගන්න හදනවනම් යාර කියන්න පුළුවන්. ඔය බීමත්කම නිසා මදේ ප්‍රමාදය හැදෙනවා. ඒ නිසා නොබී ඉන්න එක හොඳයි. ඒක අනුකම්පා බුද්ධියෙන් කිව්වට කමක් නැහැ. නමුත් මෙතන වෙලා තියෙන්නේ මාන්නෙන් නම් කියන්නේ අපිට සම්තන කර දෙහි නොබී නොකිය ඉන්න එක නා වඩා හොඳයි. නොබී අනුන බයන කියන එක කරන්න වැඩියි. ඒක ඉතින් අපිට විතර ගන්න එක තේරුම් ගන්න බැරි ප්‍රශ්නයක් නැහැ නේ. ඒ නිසා අපිට කරන්න තියෙන්නේ මේ බොන්න නැති එක විතරක් නෙවෙයි දීලා නොකිය ඉන්න එක නක් ඒක තමයි අත්ුක්කන්දන පරවම්බන කරන්නේ කියන්නේ යන්නේ බීලා අනුන්ට කියන්නේ යන්නේ බීමත්කම හෝ නොබීමත්කම කියන්නේ යන්නේ ඒක ඊට වැඩිය මනසේ තියෙන ලොකු මෙරිච්ච ගතියක් ඒක නිසා නොබීනොත් නොබීන වගේ නොබීනක හොඳ නම් නොබී නොකිය ඉන්නක හොඳයි එහෙම තමයි කියන්නේ. නෑ මේක නොබීනේ. මේක තියෙන නොබී නොකිය ඉන්න එක. දැන් හාමුදුරනේ ඇත්තම මාන් මාන්නේ නේද දැන් සක්පුදාගාමි වෙනකම්ම අයින් කරගන්න අමාරුම කෙලෙස් නේද? නමුත් ලෝකෙට ගොඩාක් ප්‍රශ්න ඇති කරන්නේ දිට්ඨිය. දිට්ඨිය. ඒක තමයි අපි ඉතලම සෝවන් වෙනකොටම අයින් කරන්නේ. අපි අතර ගැටුම් ඇති වෙන්නේ ගොඩක්.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 එනර්ජි බවටපත් වෙන්නේ. ඒ නිසා අපිට ඇල්කොහොල් නැති ජීවිතයකින් ඇල්කොහොල් වශයෙන් නොගත්තට මේ ක්‍රියාවලියේදී ඇල්කොහොල් හැදිලා තමයි අඟත් එක්ක යන්නේ. ඒකට නතර කරන්න බෑ. නමුත් ඒ විනෝඩ ඇල්කොහොල් දාපුවම අර මහත්කේ විදිහට හිත ඇවිස්සෙන ගතියක් තියෙනවා. එතන ප්‍රපංචකරණයක් වැඩි වෙනවා. මඤ්ඤණා වැඩි වෙනවා. ඇති දේ ඇති ඇති නොපෙන්න ගතියක් තියෙන. ඉතින් ඒකට කැමති නම් එයාට අයිතියක් තියෙනවා ඒක ගන්න. ඒක ප්‍රශ්නයක් නෑ. හැබැයි ඒක බෞද්ධ සදාචාරයත් එක්ක ගලපන්න බෑ අපිට. ඔව් කියන්නේ කොහොම හරි මේක නවත්තලා දාන එක හොඳයි බොනා ඉන්නේ.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 අර්ථ සිද්ධිය සැලසෙන්න ඕන. එතකොට මේ කරුණු හතර සලකලා ਸਰවචන්සේ සඳහන් කරනවා ඒ කරලත් මම බලනවලු මම මේ කියන්න හදන වටින දෙයක් මම ලෑස්ති නැති වෙලාවේ දුන්නොත් එයාගේ දෝෂේ නෙවෙයි මගේ දෝෂේ ඒ නිසා මම කාලේ බලනවා කියලා. සමහර වෙලාවකට ඇත්තයි ඇත්ත හැටියෙන් මම කියනවා එයාට මේ වෙලාවේ රුචි නැහැ.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 පුළුවන් නම් හපන් බැන්නම් හපන්. ඒතර ධර්ම අගෞරවයක් සිද්ධ වෙනවා. ඒ නිසා ඒ පිළිබඳව පච්චවෙක්කීත්ව පච්චවෙක්කීත්ව රාහුල වාචා බණිතබ්බා. මම කියන දේ මෙනේ කරලා බලලා කතා කරන්න රාහුල ඉවර පස්සේ ගන්න බෑ. ඒ කියන්නේ ඒ බලනොයි කියලා කියන්නේ අර කියන විදිහට තණ්හාමාන දිට්ඨිය වලට සම්බන්ධ නැහැ. එහෙම නැත්නම් සච්චතෝ තේජතෝ පියතෝ අත්ථ සාධකදෝ. ආහනේ කරුණෝට සලකලා බලලා කතා කරුවොත් එහෙම අපිට තේරෙනවා එයින් ඉක්මෝල යන්නේ තමයි සම්පප්පලාප වෙන්නේ. අපිට එහෙම කරන්න බෑ අපිට තක්කු මුක්කක් වෙනවා. අද තියෙන ජනමාධ්‍ය වලින් හොඳටම පැහැදිලි ප්‍රවෘත්ති කියන අම්මණ්ඩිලාගේ වේගය බලන්න. බුදුම වේගෙකින් මේ විනාඩි 5 ඇතුළත අපිට මේ කුණුහරුප ටික කියා ගන්න ඕන වෙලා තියෙන්නේ. හරියට කැප්ෂන් දාලා ෆොටෝ දාලා ලිප්ස්ටික් ගාගෙන කියුටෙක්ස් ගාගෙන මහත්ෙකුත් ළඟ තියාගෙන කියනකොට නියම් පුදුම ඕනාවක් තියෙනවා හරියට මේ නර්ස් ට්‍රීට්මන්ට් ඇන්ඩ්‍රොයිඩ් ඉන්ජෙක්ෂන් එක ගහලා යන්න හදනවා වගේ. ඒ නියු ප්‍රවෘත්තිත් එක්ක කුප්පණ ගතිය. ඒ හවුසන සුළු ගතිය නැත්නම් ඇත්තටම නිවුස් එකක් නෑ එතන. මීඩියා වෙන්නේ නෑ ඒක. ඒ අවිස්තිලි ගතිය තමයි ඒ වෙලාවට සත්‍ය වෙන්න ඕනෙත් නැහැ හිතලා කියන්න පුළුවන්. තිබුණ එක අතිශෝක්ති කරන්න පුළුවන්. ඔබ කැමති උනත් නැතුනත් ඔබට මේක කොහොම හරි දෙන්න අපේ මීඩියා එක අපේ පොරොන්දු වෙලා තියෙන ඔබට ඒක ගන්න වෙනවා. අර්ථ සිද්ධියක් වෙයිද නැද්ද කියන්න බෑ. ඒ දැනට තියෙන ප්‍රවෘත්ති මාධ්‍යයේ තියෙන එකම අර්ථ සිද්ධිය මිනිස්සු ආතතික ජීවත් වෙනකොට පාලනය කරන්න ලේසි කියන එකම දේශපාලන අර්ථය මෙතන තියෙන්නේ. උලප්පු කරලා තියාගෙන හිටියොත් මනුස්සයා ඕන දෙයකට හරව ගන්න පුළුවන්. ඒක නිසා ලෝකේ කොහෙරි අපරාධ කරලා හෝ පිච්චි අපරාධයක් ලෝකයට දීලා හෝ හැම කෙනාම කියන ඇට උදේපත් කන්දි ඉසල ලෝක විනාශ වෙයි දන්නේ. ඉතින් අරියට තියාගෙන ඉන්නවා ගන් ටිප් එකේ. ඉස්සර තිබේ ගන් ටිප් එකේ දැන් එහෙම නෙවෙයි ප්‍රවෘත්ති වල තියලා තියෙන්නේ. ඒ නිසා ප්‍රවෘත්ති නාහන මිනිසුන් බලන්න ගාලල්ල දැන් අවුරුදු 30ක් විතර වගේ ඒ දැන් ওই 88 ගියාට පස්සේ මට ප්‍රවෘත්ති නැහැ. ප්‍රවෘත්ති එනවා. ඉතින් අපි කතා කරනකොට එන ටික. ඒතකොට ඇල්මැරිලානේ. ඇල්මැරුණාට ප්‍රවෘත්තියක් නැහැ එතන. ප්‍රවෘත්ති දියේදී අර උණු උණුවේ දෙන්න තියෙන එක තමයි. ඒක තමයි මේ ජනමාධ්‍යයෙන් බොහොම කෙටි ක්‍රම හොයාගෙන, ටෙලිග්‍රෑම් හොයාගෙන, ටෙලි මේ ටෙලිවිෂන් හොයාන රූප වාහිනියක් කරලා තියෙන්නේ. මේ ප්‍රවෘත්ති දීමේදී ඒ අර ඒක පිළිබඳව විශේෂයෙන්ම කතා කරන මිනිස්සෙක් ඉනවා BBC එකේ වැඩ කරේ. එයා දන්නවලු කරන වැඩ. ඔය මේ රජිනිගේ අම්මා මේරිද කවුද බිසවක් ඉන්නවලු. එයාමට අවුරුදු 100 සම්පූර්ණ වෙච්ච වෙලාවේදී ප්‍රෝග්‍රෑම් එකක් කරන්න කිව්වලු. මෙයාට අවුරුදු 100 සම්පූර්ණ වෙනකොට බ්‍රිතාන්‍ය ජනතාව කොච්චර සතුටුද කිය. ආහනානිකගෙන ඔය අම්මන්නේ මැරලා ගියට අපිට මොකෝ මේ මල වාතයක් නෙමේ අපි සල්ලි කාලා ජීවත් වෙන බොරුව කරන්න කියලා. ඉතින් 100ක් විතර අහලා ඒ දැම්මලු ප්‍රවෘත්තියක් සියලු ජනතාව පුදුමාකාර සතුටින් මේ මේටි බිසවගේ තියෙවෙන උපන්දිනේ සරසන්න ඕනේ කියලා ඒකලු ප්‍රවෘත්ති අධ්‍යක්ෂකගේ අදහස.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 උඟාක් නායකව මැරුණේ උන්නේ. සර්වඥ ස්වභාවික මරණය. අවුරුදු 80ක් ජීවත් වුණා. ඒ මොකද මේ වචනේ මිනිස්සු අවශ්‍ය ගත්තේ නැහැ. ඍෂි ස්වාමීන් මරන්න හේතුව මේ නාස්තික පණිවිඩයක් ආස්තික වූ හීබ්‍රු භාෂාවෙන් කියන්න ගිහිල්ලා පටලවගත්තා. රෝමාදි රාජාට විරුද්ධව කතා කරා. ඉස්සල්ලා දවසේ ඔය පිලාතේ පිලාතේ තමයි එතන හිටු නායකයා මම මතක නෑ යේසුස් වහන්සේත් එක්ක එන ගහන්න තිබ්බා මේ කුරුතෙට තව හොරෙක්. බරබ්බස් ඉතින් පිලාත කිව්වා හෙට මේ මෙව එක නිසා හෙට මේ සබත් දිනේ නිසා සබත් නේ අලුබදා දාව ඊට පස්සේ ඉන්නේ සිකුර මහ සිකුරාදා මට chance එකක් තියෙනවා එක්කෙනෙක් නිදාස් කරන්න. සෙනඟ කතා කරලා යේසුස් වහන්සේනවා බරබ්බස් තියෙනවා කවුද නිදාස් කරන්නේ? සෙනඟ කෑ ගැහුණු බරබ්බස් බරබ්බස් බරබ්බස් බරබ්බස් කියලා. ඒ කියන්නේ යේසුස් වහන්සේ රණ ගහපිය කියලා. මිනිස්සු කිව්වේ තීන්දුව වෙලා දිනුනේ මැරෙන්න පිලාතර තිබුණා නිදහසක් දෙන්න. මිනිස්සු කෑ ගහව කෑ ගහිටට බරබ්බස් බරබ්බස් කියලා. ඉතින් යේසුස් වහන්සේ මොනවද හිතන්නේ නැද්ද? මුළු ජීවිතේ ඇත්තේ සතයක් නැතුව. තාමත්ම ආදර්ශ ජීවිතයක් ගත කරපු මිනිසෙක්. අන්තිම මිනිස්සු කම උටන ගහපන් කියලා. මේ බුදුරජාණන්සේට එහෙම දේවදත්ත කරපු සෙල්ලම් ටික දන්නවනේ. එකකින්වත් නැහැ. එකකින්වත් මැරෙන්න උනේ නැහැ. කාටවත් පව දුන්නෙත් නැහැ. උන්වහන්සේ කිව්වේ කියන්න ඕන ටික විතරයි. එහෙම නැතුව මිනිස්සු අවසන් දේවල් ගොඩාක් කියතෑගේ. ඒකේ වෙන්නේ අපරාධය අපේ සෞඛ්‍යයට සවුත් වෙනවා. ඒ වගේම අනිවාර්යයෙන් ඊර්ෂ්‍යාකාරව හදා ගන්නවා. වෛරක්කාරව හදා ගන්නවා. අපි කිව්වත් නැත්නම් ඒ මිනිස්සු ඔක් කරනවා. උඹ කටවහන්නේ ගයිනපා. එහෙම බෑනේ තණ්හාමාන දිට්ඨිය විසිච්ච එක නාටක කියනකම් මට අන්නරකිට දෙකක් කියනකම් හිතින්පත් කාලා වැඩක් නැහැ. ඒ නිසා කියමනේදී බුදුරජාණන් වහන්සේ විතර මෙච්චර විශාල දේශනාවක් කරලා මෙච්චර විශාල ප්‍රදේශයක් අවුරුදු 2600ක් ගෙනිච්ච මොනම පණිවිඩයක්වත් ලෝකේ නැහැ. ඔය මොනම සුද්ධලිය විලක්වත් නැහැ. ත්‍රිපිටක විතරක් මෙන්න මෙච්චර උසයි. කොච්චර දේවල් කතා කරද එකක් එකට ගැටිලා නැහැ. බොහෝම ලස්සනට ඇවිල්ලා තියෙනවා. අද අපිටත් හොයලා බලනකොට පේනවා මේ ඔක්කොටම තේමාවක් තියෙනවා. ලස්සන මේකක් තියෙනවා. කිසිම තැනක කාටවත් කැනහිල්ලක් නැහැ. කැමති කෙනෙක් ඇත්තට මේ ඔය ප්‍රශ්නේ අහනකොට අහන්න පුළුවන් එන බුදුරජාණන් වහන්සේ කතා කරන්න කියලා බුදුරජාණන් වහන්සේට සම්පප්පලාප වෙන්නේ නැද්ද මේ වචන වලින් දොස් වෙන්නේ නැද්ද කියලා වෙන්නේ නැහැ මොකද උන්වහන්සේ නිවිලා කතා කරේ ඒ නිසා හොඳම වැඩේ තමයි කවුරුත් එක කතා කරනවා වෙනකොට ත්‍රිපිටකේ කියවන්නේ ඒසුදු ත්‍රිපි අර රාග දෝෂ මොහ බහිනවා. කතා කරන කට කියන්නේ පොඩ්ඩක් ඉන්න මම පොඩි වැඩක් ඉවරලා එනකන් පොඩ්ඩක් ඉන්න මම මේ පොතක් කියවනවා. ඉවරයි. හැබැයි හාමුදුරනේ මේක එච්චරම ලේසි නෑ දැන් උදාහරණයක් වශයෙන් කෙනෙකුගේ මහත්ෙක් තව නෝනා කෙනෙක් එක්ක හාදකමක් තියෙනවා අපි දකින්න. දැකලා ඇවිල්ලා එයාගේ නෝනාට කියන මෙන්න මෙහෙමයි මහත්යාගේ මෙහෙම එකක් තියෙනවා කියලා. එතකොට අපි කියන්නේ හොඳකින් වෙන්න පුළුවන් නමුත් ඒකෙන් ඒ නෝනාගේ හිතට දෙන්නත් පුළුවන්. තියෙකි වැරද්දක් තියනවද නැද්ද? නෑ රිලෙවියක් රිලෙව එකේ කහතකම් පාතුන රන තව රිලෙවියකට ප්‍රශ්නක් තියෙයි. ඒ රිලෙව කියලා අර මනුස්සයාට ගියා දෝ රිලෙව අනිත් එක්කනත් එක්කත් බුදියාගෙන හිටියයි කියලා. මේ අපි හදාගත්ත සංස්කෘතියක් නෙමෙයි. මේ විවාහය කියන ගුණහර්ප නිසානේ ඕක ඇවිල්ලා තියෙන්නේ. ඉස්සර තුනේ බලවතා ජයගනි ඌට කොච්චර ගාන හිටිය ප්‍රශ්නයක් නෑ. අපි රජකමටත් තිබුණේ රජුරන්ගේ අන්තපුරේ කොයි ගෑණි ගත්තාම කො රජුරන්ට කාමීත්‍යචාරය තියනවාද? රජුරන්ට හොරකම තියනවාද? නිනේවරම තියනවාද? ඒකයි ඔක්කොම රජ වෙන්න කැමති. රජුරන්ට මිනිමරුන් දඬුවම් නැහැ. ඊගෙන් රාජනීතිය නෙමරන්නේ. හොරකම කරන්නේ ඔක්කොම රජුරන්ගේ. ආයි ධානිය මගේ මේසොල්ල දීලා තියෙන්නේ මේ උදව් කරනවා නිසා කාමීත්‍යචාරය නෑ රජුරුවන්ට. මොකද හැම ගෑණියක්ම රජුරුවන්ගේ. ආමුදුර මේ කතාව තව අවුරුදු 10කට කලින් කිව්වනම් මේ නෑ නෑ ඕක ඕක බොඩ පරණ කතා ඔයගොල්ලෝ අහන්න කැමති නෑ. ඇහුනට ඇහෙන්නෙත් නෑ. ඔයගොල්ලෝ ඇහෙන්නේ වාසියට විතරයි. ආමුදුරනේ දැන් ඊළඟ ප්‍රශ්නේ මේ ගරු ස්වාමින් වහන්සේ උපාසිකාවන්ට નિયમિત පරිදි භාවනා වැඩි යුත්තේ අර්ධ පරියන්කෙහි නමුත් උපාසිකාවක් බද්ධ පරියන්කෙන් භාවනා කිරීම වැඩිම ශීලය ශීලයන් වැරදි කරුණක්ද? ඒක පළවෙනියෙන් වැරදි කරුණ. පළවෙනි වාක්‍යයේ වැරදි.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 බුදුජානන්සේ නීති දාලා තියෙන්නේ සංඝයාට ඒ විනය නීති හැදුවා වගේ භික්ෂුණීන් වහන්සේලා බද්ධ පරියන්ක ඉන්න එපා. මේ මෙහෙම ඉඳගත්තාම මේ වම් මොකද්ද මේ විල්ලුඹ හරියට ලිංගෙට හිරිටව. එතකොට දඟලනකොට ලිංගය ඇවිස්සෙනවා. ඒකේ ලිංගික ආස්වාදයක් වෙනවා. ඒක නිසා බද්ධ පරියන්ක ඉන්න එපයි කියලා කියනවා.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 හරහට යන්නේ හැබැයි දරුවන්ට කියනවා කෙලින් ඵලයල්ලා යකෝ මේක ශිෂ්ටාචාර කරන්න අවදාකත් හම්බෙන්නේ නැහැ කියනවා බලනකොට මා එකත් යන්නේ හරහට. සක්මන් කරන්න ගියාම දකින්න කැමති නැති නිසා තමයි මොකද දෙන්නේ සක්මන් කරන්න කැමති නැති. ඒවල හිතන්නේ අපි හරියටම සමබරව ඇවිදිනවා කියලා.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 අපි හැම කෙනෙක් තුළම විසම්බර ගතියක් තියෙනවා. ආශස් ප්‍රසවාස කරනකොටත් අපේ ශරීරය දකුණු ඇලයට බුදිය ගත්තොත් වම් නාස්පුඩුව ක්‍රියාත්මක වෙන්නේ. වම් ඇලයට බුදිය ගත්තොත් දකුණු නාස්පුඩුව ක්‍රියාත්මක වෙන්නේ. දකුණු නාස්පුඩුව හැම වෙලාවෙම සූර්යයට සම්බන්ධයි. වම් නාස්පුඩුව හැම වෙලාවම චන්ද්‍රයට සම්බන්ධයි. ඒ කියන්නේ වම් නාස්පුඩුව හුස්ම ගන්න තාක්කල් ශරීරය සීතල කරනවා. දකුණාස්පුඩයෙන් පුරව ගන්න නිදා ගන්න තාක්කල් ශරීර උෂ්ණ කරනවා. ඉතින් මේ නිසා සරුවචනසේ දකුණු වලින් හැමදාම සැතපෙන්නේ සිංහ තෙයියාවෙන්. එතකොට සීතල වීමක්, කාය තැම්පත් වීමක් වෙන්නේ. ඒක අර ඇවිස්සිච්ච කෙනාට කරන්න බෑ.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 ගන්න හුස්ම වදින කොන සූර්යාගේ පැය දෙකෙන් දෙකට දෙකෙන් දෙකට වෙනස් වෙනවා කියලා. සූර්යයා නැගලා පය දෙකකින් තව එකට මාරු වෙනවා. ඒ මාරු වෙවි මාරු වෙවි මේ නාඩි මාරු වෙනවා. ඒ මාරු වෙන හැටියට ශරීරයේ උෂ්ණත්වයේ සීතලේ වෙනස්කම් වගේක් වෙනවා. ඒක හොඳට යම් කිසි කෙනෙක් හදාරනවා නම් හරියට අදාළ නාස්පුඩියෙන් හුස්ම ගැනීමෙන් ශරීරය උණුසුම් කරගන්න පුළුවන්. අදාළ නාස්පුඩියෙන් හුස්ම ගැනීම ශරීරය සීතල කරගන්න පුළුවන්. ඒක හරියට සීතල කසායක් බොනවා උණුසුම් කසායක් බොනවා වගේ. ඉතින් ඒක නිසා ඒක හරහා ලොකු ශාස්ත්‍ර තියෙනවා.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 ඒ දලලාමතුමා ගාව ඉන්න ඒකට කියන තුම්බෝ භාවනාව කියලා මට පේන්නේ මේ තේජෝ ධාතුවට සම්වාදිනවා. ඒ උඟක් ඒක සාමාන්‍යයෙන් දලලාමතුමා කියන්නේ දවසක එක දිගට නෑ එක දිගට නෙවෙයි තමන්ගේ ජීවිතයේ පැය 10000 පන්නලා භාවනා කරපුවාට ඒ වශීතාවය ගන්න පුළුවන්. එහෙම කෙනෙක් මේ හිම ගොඩක් උඩ වාඩි වෙච්චාම හැන්දෑවේ ඇඳුම් ගලවලා වාඩි වෙන්නේ උදේ වෙනකොට මෙච්චරක් විතර වතුර ප්‍රමාණය කොච්චරද බඹයක් විතර වතුර ප්‍රමාණය දිය වෙලා වතුර බාටපත් වෙලා.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 ඉතින් හරි වැදගත් ඒ රටේ මොකද හරිම සීතලයි. ඉතින් මෙවුව තමයි අපිට මේවා තියෙන හුදු thermal physics භෞතික විද්‍යාවක් තියෙන. ඉතින් ඒක පුහුණු කරන්න ඕනේ. ඉතල තමයි දැනගන්න මගේ යන්ත්‍රය වැඩ කරන්නේ. මේ තන්නි ක්‍රම මේ විශ්වයේ තියෙන ශක්තිය අනුව නැත්නම් මේ පටවිය ආපෝතේජෝ වායෝ ඉතින් ඒක එහෙම නෙමෙයි මේක මගේ අත මගේ කට මගේ බඩ මගේ දේ කියන්නේ ගත්තහම අපිට මේ ධාතු ගුණ දක ගන්න ඕ විශ්ව ශක්තියේ තියෙන ජාත්‍යන්තර භාෂාව අපිට තේරෙන්නේ නැහැ. ඉතින් මේ හැම එකක්ම අපි කරදරයට ගන්නවා. ඇයි මෙහෙම වෙන්නේ? ඇයි මෙහෙම වෙන්නේ කියලා. ඇත්තට එහෙම අහන්න අයිතියක් අපිට නැහැ. අපිට ඒක දැක ගන්න අයිතියක් තියෙනවා. දැක ගත්තොත් වෙන්නේ මොකද්ද? මේක උඹට ආණ්ඩු මට්ටු කරන්න බෑ. මේක අනුන්ගේ එකක්. අපි හොඳට බලලා තේරුම් ගන්න පුළුවන් විශ්ව කියන්නේ මොන තරම් සංකීර්ණ පද්ධතියක්ද? උඹේ එක ඒකේ නියෝජනයක්. ඒ නිසා මේකට අත තියන්න එපා. පුළුවන් තරම් මේ අණුව හැඩ ගැහියන්. ඒකට උත්තරයක් විශ්වයේ තියෙනවා. උඹ අත තිබ්බොත් වගේ කියපන්. එනිසා සක්මන් කරනකොට හෝ භාවනා මේ ආනාපාන සති භාවනා කරනකොට එයාට දැනෙන දැනුම ඔය මොනම සාත්‍රයකින්වත් ගන්න බෑ.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 මේ ප්‍රශ්න දෙකම නාස්තික ප්‍රශ්න. හැබැයි සාකච්ඡාවේදී අපිට තේරුම් ගන්න පුළුවන් මේ අපේ නොදැනුවත්කමට අහනවා. ඔය ප්‍රශ්න හිල්ලෙන් උත්තර ලැබෙන්නේ එකයි තියෙන්නේ භවනා කරනකොට එන සියල්ලම choicelessly වර්ග ભેදකින් තොරව එන්න අරින්ද ඒක සම්පූර්ණ දැනුමක් තියෙන එකේ. partial knowledge එකක් නෙවෙයි departmentalize වෙලා නැහැ.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 ඕක නෙවෙයි බඩු යදගත්තේ. ඇතුලේ තියෙන දේ ලොකු සානස කියනවා අපේ කේමනන් සාතිනකොට දැන් කාලේ මේ පොලිතින් තියෙන නිසා ඕනේ කොම්පියුටර් ඇතුලේ දාලා පොලිතින් එකක් ගහලා ප්‍රයිස් එකක් දැම්මොත් විකිනෙනවලු. ඒ ගෙදර ගිහිල්ලානේ බලන්නේ. කඩේ දාප්පේ තියෙනකොට ඉත ලස්සනට තියෙනවනේ.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 ඊට පස්සේ ඒක පහු කරලා ගියාට පස්සේ වැඩේ ඉවර වෙලා නැහැ. බලනකොට මේ ditthi උපාදානේ තව තියෙනවා. ඒ නිසා එක එක වෙලාවට කම්බිනේෂන් එකේ ඉස්සරහට එන එක මතුව පෙන කැපින දේ කැපිලා පේන දේ ධාතු අතර බලනකොට අපි ආනපාන බලනකොට වායු ධාතුව පේන්නේ. ඔත් ඒකට ඉන්න බෑ අනික් තුන නැතුව. නිසා වායු ධාතුව හොඳට බලන්න ගියාට පස්සේ මේක තමයි ප්‍රශ්න කියලා හිතලා හරි නැතුව හරි බැලුවොත් අනික් ධාතු ටික පේනවා. ඒ වගේ ඔය හැම උපාදානයක්ම තනි උපාදානේ තේරුම් ගැනීමේ පහසුවට සරුවචනන්සේ අපේ මනස සංසන්දනාත්මකනේ. භවය කියලා කිව්වහම අපිට ගතිය කිව්වහම ස්වභාවික වල තේරෙන්නේ නැති නිසා මේක කාම භවේ රූප භවේ අරූප භවේ එතකොට මේ සංසන්දනාත්මකව දැනුව හරහා අපි අර කොටස් කරපු දෙයකට අගේ දෙන්න හදනවා භවය කියන සංකල්පේ පඟාරිනවා මෙතන උපාදාන තියෙනවා නම් උපාදානේ පෙනී හිටින්න පුළුවන් පැතිකඩ හතරක් තියෙනවා. කොයි පැතිකඩෙන් පෙනී හිටියත් එයාට අනිත් තුන් දෙනා නැතුව ඉන්න බෑ. ඒ අනිත් එක්කනනේ මෙයා නැතුව ඉන්නත් බෑ. ඉතින් එක එකන ප්‍රශ්නෙට බැස ගන්න තැන් වෙනස්, ලියා ගන්න හැටි වෙනස්. ලියා ලියාන ඉදිරියට යනකොට අනිත්‍යවත් ඉවේම මේක ලියපු ක්‍රමයටම තමයි බෑ නිකම්ම ලියන්නේ. ඒ අනුසාරයෙන් අනිත්‍යවත් ලියාගෙන යන්න ඕන නිසා වර එක අපිට හිතෙනවා අත්වාද උපාදාන වැඩි වර එක හිතෙනවා කාම උපාදාන වැඩි ඒක නිසා ඒක වෙනස් වීමට ඉඩ තිබ්බොත් තමයි ගමන ටිකක් පහසු මේකමයි කියලා නිත්‍යයකට බැඳිච්ච ගමන් ඒකම දුකක් වඩපත් දෙවෙනි ප්‍රශ්නේ ඇසට රූපයක් ගැටෙනකොට එය වර්ණ සටහන් අවස්ථාවේදී ඊට එහා යෑම නවත්වා ගන්න පුළුවන්ද නැතිනම් හඳුනාගෙන මනාප අමනාප දැනගෙන පමණක්ද ප්‍රපංච නවත්වන්න පුළුවන්. කරුණාකර පැහැදිලි කර දෙන්න. මේක යෝනිසෝමනස්කාරයේ අවස්ථාව. යෝනිසෝමනස්කාරය ගා කඩු කෙනා යෝගේ අම්බේ යෝනිසෝමනස්කාරය අගය කරන කෙනා දන්නවා. දැන් මම යන්න ගියේ මේ පාරේ දැන් ඔන රූප බලමින් මම මෙච්චර දුර ගිහිල්ලා තියෙනවා කියලා. නමුත් එතෙන්දී හරි කමන්නේ දැනගෙන මම මේ රූප වැලීම අගය කළ නිසානේ පාරෙන් පිට ගියේ.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 වැරද්ද වුණා මෙතකල් දන්නේ නැහැ දැන් දන්නවා. දැනගත්තට වෙනකොට හැබැයි සෑහෙන දුර දිග ගිහිල්ලා. පිළිකාව සෑහෙන බෝ වෙලා. නමුත් දිගින් දිගට වෛද්‍ය ශාස්ත්‍රය කරන්නේ මොකද්ද? බෝ වුණාට පස්සේ මේක නතර කරන්න අමාරුයි. හැකිතාක් එච්චර ප්‍රමාණෝ වී මුලට මුලට එනකොට ඒ කතාව තමයි සක්මනේ ඉන්නකොට පේනව කවුද හොල්මනක් යනවා. සුද පේනවා. හැබැයි එතකොටම තේරෙනවා රූපන් දිස්වා පතිස්සතෝ. රූපේ දකින්නටම සතිය දෙන ඔබට තියෙන්නේ වම දකුණ. රූපයක් දැක්කා උක ඥානද පිරිමිද එනවාද යනවාද බලන්නේ නැතුව සුද දකින්නකොට මේකට එන්න පුළුවන් වුණොත් අඩුම හානියක් සිද්ධ වෙනවා. ප්‍රමාදේ හොඳයි. මේක බලන්න ඕනේ කියලා බලලා තමන් බලාපොරොත්තු පණිවිඩ කාර්යය එහෙම නැත්නම් තමන්ට කරදර කරන්න එන කෙනෙක් හරි දැනගෙන ඒ වුණාට මම මගේ වැඩ කරගන්න ඕන කියලා ඒ මට්ටමින් හැදෙන්න හැරෙන්නත් පුළුවන්. නැත්නම් ඒ මැසේජ් එක කතාවට වැටිලා. ඉතින්දී ආට කියන්න පුළුවන් මම මේ දක්මන් කර කර හිටියේ ඔය ආපු පණිවිඩය හරි මම යනවා සක්මන්ට කියලා එයාටත් පණිවිඩයක් දීලා තමන්ටත් පණිවිඩ ගන්නත් පුළුවන්. ඒ වුණාට ඒ මනසත් එකතු වෙලා ගමනක් යන්නත් පුළුවන්.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 නිකන් නිදර්ශනයකට කියනවා ඒ අර මේ කොළඹ ගියාට පස්සේ මහත්තයෙක් කියනවා ඒ ගෙදරට ආවලු මේ බොණකේන් කතෝලික ආගමේ මිනිස්සෙක්. ඇවිල්ලා කිව්වලු මට මේක මට කරන්න තියෙන වැඩක්. මහත්තයා තරහ වෙන්න එපා. අපි මහත්තයලත් එක්ක හොඳට ආශ්‍රය කරන නිසා මට මේක කියන්න ඕන.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 තරබ්බේ නගින්න නැතුව ඉන්න දෙන්න තිබුණා දෙයනාන්තට. නග්ගලා වට්ටලා කොණ්ඩ නොකද ඉන්න එකද හොඳ? නග්ගන්න නැතුවම නිකන් හිටියන ඉවරනේ. යන්නම් කියලා ගියාලු එකට. අපිටත් කියන්න තියෙන්නේ මගට ගිහිල්ලා බෙල්ල කඩා ගන්න එක බැටරොන්ට බෙල්ල කැඩෙන්නේ නැති එක හොඳයි. නගින්නේ නැතුව ඉන්නවනේ. ඒක නිතරදී යුද්ධ දිනපු යුද්ධයක් නෙමෙයි. කවුරුත් එක පැටලෙන්නේ නැතුව ඉන්නේ කියන්නේ දිනපු යුද්ධයක්. අපිට ඒක බෑ අපිට. මොකද අපි පුරුදු කරන තියෙන ජීවිතේ අරයත් එක්කත් මෙයත් එක්කත් අනාගෙන ගාගෙන යන ගමනක් නේ. මේක එමෙට මෙට අඩු වෙනකොට අපිට රේන්ජ් එකක් හම්බ වෙනකොට ගිහිල්ලා කෙලසෙන්නත් පුළුවන්. හැබැයි ඒ දන්නවනම් මේ මේ උඹ නිසා වෙච්ච එකක් උඹේම දුර්ලභම කියලා ඒක විශාල ජයග්‍රහණයක්. හැබැයි මේ මනසේ අනිවාර්යයෙන්ම එච්චරම ප්‍රමාණ වෙන එක ඒක බුදුජානනාථගේ පැහැදිලිම ඒක ධර්ම න්‍යායක්. ප්‍රමාදී බව දන්නවනම් ප්‍රමාදන වියන අතර වෙනවා මගදී. ටික කාලයක් යනකොට එයා දන්නවා හොදලා දරා කරන හොදනරදී හොඳයි ජරා කරගන්න නැතු ඉන්න එක. දැන් හාතුනේ රහතන් වහන්සේ නමක් ලස්සන රූපයක් දැක්කහම පස්ස වේදනා සංඥා කියන අවස්ථාවෙන් නවත්ත ගන්න පුළුවන් වෙන්න පුළුවන්. පස්ස බලන්නේ නැහැ රහතන් වහන්සේ. නෑ ඉස්සර බැලුවත් පස්ස බැලුවත් පස්ස හැම එකටම මුල පස්ස කියලා බුදුහාමුදුරුවෝ කියලා දෙනවා. සම්බන්තම් පස්සමච්චයා කියලා කියලා දෙනවා. ඒතකොට ආමතුනේ සංඥාවෙන් නවත්ත ගන්න වෙන්න පුළුවන් රහතන් වහන්සේ නම. නමුත් අපි ඒ தත්ත්වයට පැමිණලා අපි කියන්නේ මම ඒ தත්ත්වෙට පැමිණලා නැති මං වගේ කෙනෙක් දැන් ලස්සන රූපයක් දැක්කම පස්ස වේදනා සංඥා හාමුදුරුවෝ දේශනා කරපෙර චිත්තක්ෂණ තුනකින් ඇති වෙනවනේ. නෑ ඒක නෙමෙයි පස්ස වේදනා සංඥා කියන එක නෙමෙයි ඒ කියන්නේ අපි කොහොම හරි හාමුදුරුවනේ මනාප අමනාප தත්ත්වෙට කොච්චර යෝනිසෝ මනස්කාරයෙන් හිටියත් මනාප අමනාප தත්ත්වෙට පැමිණුණාට පස්සේ තමයි අපි එතනින් එහාට සංස්කාර කරන්න තුන නවතින්නේ. එතනින් දැන් කේස් එක පටන් ගන්න. එහෙම එතනින් ගියේ නැත්නම් කේස් එක ගන්න. ඒකට අකුසලේ වෙලා ඉවරනේ යම්දන්නේ. නෑ. එහෙම නිවන් දකින්න බෑ. එහෙම ඒක තමයි බුද්ධ ජානස කියන්නේ. පස්සතෝ ചാපි රූපං වේදත සේවතෝ ചാපි වේදනං. රූපේ දැක්කත් වේදනාව වින්දත් කීයති නොපචියති.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 එයා දැනගන්න මට උපන්ජිති මනාපං උපජිති අමනාපං දන්නවනම් එයා දන්නවා ඉස්සරහටත් උඹට ඔතෙන්ට එනකන් ගිහිලා තමයි කේස් එක හම්බෙන්නේ. ඔබ අතට එනකොට කේස් එක ඔතන තියෙන්නේ. ඉතින් නතර කරන්න බෑ. ඉතින් නතර වුණා කේස් එකක් නෑ එතන. ඒක ඒතකොට සාහිත්‍යයට යන්නේ නෑ. මෙතන ගියාට ප්‍රශ්නයක් නෑ. දැන් මේ මන අපිට අභිනන්දනය කරන්න එපා, අභිවදනය කරන්න එපා, අජෝසනය කරන්න එපා. එතන එතනයි අමාරු තැන. ඒ මන අපේ දැක්කට පස්සේ මේ මනාපයන්නේ ඒක මර උගුලක්. ඒ කියන්නේ නාගසමාල හමුදුරන්න ඕනේ. දහසබල හඳුරෝ දැක්කේ බීලා නටන නාටිකංගනා. ඒක භික්ෂුවකට මේ ප්‍රතිප අභෞගේ දර්ශනයක්. බලන්න එපයි කියලා තියෙන්නේ. විෂභාග දර්ශනයක්. මේ සංසේ බලනකොට මේ තුම මේ පාරමද මේ වගේ අම්බන්නේ කෙනෙක් මෙහෙම නටනකොට කී දහහක් අමාරු වැටේද? දැන් මම නම් මේක දැක්ක මාර බලවේ මාර පුගුලක් කියලා. ඒකම විපස්සනා වුණා. එතකොට ඒ සංයසේ මනාප වස්තුව බව හොඳටම දන්නවා. මනාපේ නිසාම නුපුහුණු මනස් කීයක් අමාරු වැටේද? මමත් පුහුණු නැති මනසකින් ගියා නම් මට මොකද වෙන්නේ කියලා ඒ උණු උණුවේ අස්පනා අපිට තමයි කෙලස් කැපෙන්නේ. කෙලස් ඇති නොවි කෙලස් කපන්න බෑ. ඒක තමයි මම හිතන්නේ ප්‍රශ්නට කෙටි උත්තරේ. කෙලස් ඇති කරලා කපන එක තමයි ඒක තමයි ලේ පිට වැඩේ යන්නේ. එතකොට පේනවා සතිය බලවත් කෙලෙස් දුර්වලයි. පරිඋත් ทาน තත්ත්වයට කෙලෙස් ආවට පස්සේ තේරෙනවත් එතෙන්දි තේරෙනවා මගේ සතිය කොච්චරක් මේක ෆ්‍රීස් කරන්න පුළුවන්ද මට. ෆ්‍රීස් කරලා ආපහු ඔන්න යන්න පුළුවන්. එහෙම නැත්නම් රසවින්දන දිගේ යනකොට තේරෙනවා කොච්චරක් අපි කිචිකවා ගන්න ඕනද මේකේ රසවින්දන ලබන්නේ ඔක්කොම මගේ මේ රූපෙ මුකුත් නැහැ. රූපේ ඕන මෙතන ඉඳලා මෙතෙන් යන්න පුළුවන් මෙතෙන් යන්න පුළුවන් උතන ඉන්න පුළුවන්. ඒ නිසා බලන බලන රූපේ නෙමෙයි කෙලස් තියෙන්නේ. ඔව් ඊට තව එක ස්ටෙප් එකක් ඉස්සරහට ගිහිල්ලා කෝල් එකක් දීලම නැවතුත් එතන කෝල් එකක් දීලා. ඔව් ඒ ස්ත්‍රියට. ආ ඒ නැති ඒ නැති මේ ඒ ස්ත්‍රියගේ හස්බන්ඩ් ගෙන් දැනගන්න පුළුවන් මොකද වෙන්නේ කියලා. <laughs> අවසරයි සොයන්නස් මේ අවස්ථාවකදී ඒ වගේ දර්ශනයක් මතුවෙන වෙලාවකදී ඒ තැනත්තා එහෙම තමාගේ හිතේ වෙනසක් ඇති වුණා බව දැනගෙන ඒක ඇති වෙන්න හේතුව හොයලා බලනවා. ඒ කියන්නේ මේක කෑදරකමක් එහෙම නැත්නම් තණ්හාවක්. එහෙම කියලා එක දිහා බලලා එහෙම විඳ ගන්න පුළුවන් නම් ඒ වගේ දෙයක් දසමනස කියන්නේ. ඒක අතුරුඵලයක්. මේ ඇති වෙච්ච දේ මම නෙවෙයි, මගේ නෙවෙයි, මගේ ආත්මේ නෙවෙයි. මෙතෙන්ට යනකම් මේ මැෂින් එකේ යනවා.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 වෙන්නේ මෙන්න මේ උණු උණුවේ තමයි වැඩේ තියෙන්නේ ඒක තමයි හරි අමාරු සදාචාරවාදියාට හිතන්නවත් බෑ සදාචාරවාදීලා හිතන්නවත් බෑ මේ යුද්ධෙට ගිහිලා දිනනවා කියලා. එයා හිතන්නේ යුද්ධෙට යන්න ඉස්සලා දිනන්න ඕන. නොගිහින් දිනන්න ඕන කියලා. ඉතින් කොහොම කොහොම කිරෙන්නද? කෙලෙස් උණුණුවේ පහළ වෙලා ඒ උණුණුවේ කැපෙන්න දකින්න ඕනේ. ඒක තමන්න දැනුන් නැත්තම් ෆස්ට් හෑන්ඩ් නෑ. ඒක නිකන් පොතේ දෙන. හම්දුනේ දැන් රහතන් වහන්සේටත් මේ මනාපමන අපි පහළ වෙනවද? එහෙම ලස්සන දෙයක් දැක්කම. ඒක කියනවා ඕනම වස්තුවක් දැකලා ඒකේ මනාපේ ඕන මනාපේ පහළ කරතයි කිය අමනාපේ ඕන අමනාපේ පහළ කරතයි මැදිහත් ඕන මැදිහත් පහළ කරතයි. ඒක රහතන්ගේ විකූර්ණයක්, 이르දියක්. ඒ ඒකේ අන්තිමටම තියෙනවා ඉන්ද්‍රිය භාවනා සූත්‍රයේ අන්තිමටම රහතන් වහන්සේට අපුල දර්ශනයක් ආපම ඒකේ මනාපේ බලන්න පුළුවන්. මන ඒකේ මැදහත් බලන්නත් පුළුවන් අපුලේ අපුල දකින්නත් පුළුවන්. පිළිකුලේ පිළිකුල. ප්‍රියමනාප දේ බැලලා ඒකේ පිළිකුල බලන්න පුළුවන්. මනාපි බලන්න පුළුවන්. ප්‍රේමනාප පිරමනාප බලන්න පුළුවන්. මේ නිසා රහතන් වහන්සේ ඒ දකින්න රූපෙන් සුවයක්තයි. තමන්ට ඕන දෙයක් ඇති කරගන්න පුළුවන්. පෘථග්ජනයා අනිවාර්යම රාගයක් දැක්කොත් එයාට වෙන පාරක් නැහැ. රිමෝට් කන්ට්‍රෝල් එකේ රාගෙමයි එයා ඒ රූපෙට බයිනවා. මේ පාරායිනේ ඉඳලා මාගෙන මට රාගයක් ඇති කිරුවයි කියලා පාරායිනේ මිනිසුන්ට බණින එක තමයි පුත්‍ජජනය කරන්නේ. බුදුජානනාගේ සනිකර වාක්‍යෙම Tamanට දෙනවා. සීක පුද්ගලයා මේ දෙක අතරමැද ඉන්නවා. වර එක පිට දොස් දකිනවා. ඊට පස්සේ බය සමහරලාට Tamanට පාලනේ එනවා. ඒකවල තේරෙනවා මේ පාලනේ එන தත්ත්ව විචාරක් ඉඳගෙන නැති අර අනුතරදායක தත්ත්වවලට නොගෙහි මේක පුරුදු කරපන්. පුරුදු කරාට පස්සේ වෙනවා ලෝකේ කෙලෙස් නැහැ. කෙලෙස් තියෙන මේ ප්‍රතිචාරය මතයි. ඒක මතු වෙලා ලේ පිට කැපුණොත් තමයි භාවනාවක් සිද්ධ වෙන්නේ. මේකට කියන්නේ විපස්සනාව කියලා. සමථදී කරන්නේ සප්‍රෙස් කරන එක සප්‍රෙස් කරන එක නම් අර ඔය කියන කතා හරි. අපි මේක මේ සප්‍රෙස් කරන භාවනාව නැත්තම් සමත භාවනා හරහා හදාගත්ත ආගමක් අද තියෙන බුද්ධ ආගමේ.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 ඊනොට අර එනකොටම හොරෙක් එනවා අල්ලගන්න බලන් ඉන්නවා වගේ එනකොටම බෙල්ලෙන් අල්ලගන්න බෑ. ඒක දැන් ඒක ඔතනින් පස්සේ ඒක තමයි එන්නේ. ওই මට්ටමට පුරුදු වුණාට පස්සේ ඒ කියන්නේ මේක සිද්ධ වෙන දේ මේක රාජප්‍රාදයක්වත් පංචතරය අකුසල කර්මයක් නෙවෙයි මේක අනිවාර්යයෙන් මූණ දෙනවා. ඒ නිසා රාගයට එච්චර තද බයක් ඇති වෙන්නේ නැහැ ඊට පස්සේ. දැන් සීලෙන් සෑහෙන අරස වෙලා තියෙනවා. තණ්හන සමාධිපුත් අරසල දැන් ඉන්නේ හුඟක් බලපිටිච්ච රාගයක්. එනවා හැබැයි වෙන පුම්බගෙන මේ විභූෂණ පාගන. ඒතර රාගේ ওই කියන තරම් රාගයක් බවටපත් වෙන්න අපි අනිවාර්යයෙන් මේකට රියැක්ට් කරන්න ඕනේ. ඒකට බයක් ඇති කරගන්න. ද්වේෂයට. මෝහයට එකයි කියන්නේ ওই යකා ඔය තරම්ම කළු පාට නෑ සත්‍ය ආලෝකයේ තියෙන්නේ. ඒකට මේ මූණ දෙන දීම තමයි යෝනිසමනසිකාරය කියන්නේ රැඩිකල් වාදී වෙනවා වෙනවයි කියලා කියන්නේ. ඒකට අම්මට කරන්න දෙයක් නෑ තාත්තට කරන්න දෙයක් නෑ. කාටවත් බෑ Taman ඒකට මුණ දෙන ස්වභාවය. ඉතින් ඒකෙන් අපි දරුවෙක් වළක්වනවයි කියලා කියන්නේ ජීවිතේ හොරකම් කරනවා කියලා මං කියන්නේ. ආම්දේ දැන් මේ ඒ කියපු උදාහරණයේදී දැන් Tamanට කේන්තිය ආවා කියන එක දැනගත්ත යන්න එකයි මෙතන ප්‍රධානම දේ නේද ආම්දේ. නැත්තම් අපිට බඩු නෑනේ රෝ මැටීරියල්ස් නෑනේ එක්ස්පෙරිමන්ට් එක. ආවයි කියලා දැන් ආවේ නැත්තම් දැන් දන්නේ නෑනේ ආවයි කියලා. කේස් එක ආවොත් විතරයි දැනගන්නේ. එතකොට ආපු ගමන් අපි ඊට පස්සේ රියැක්ට් නොකර ඉන්න ඕනේ ඒකයි නේද ආම්දේ. ඒක නිසා ඇත්තටම මේ කෙලස් ටික නැතුව නිවන් දකින්න බෑ. අමුද්‍රව්‍ය ටික තියෙන මේ අපි අමුද්‍රව්‍ය එන්නත් ඉස්සෙල්ලා මේ මේ කෙලස් වලට බය වෙලා දඟලන්න කරන්න බෑ. ඒ බය කරන ටික තමයි සීලෙන් කරන්නේ සමාධියෙන් කරන්නේ. ඊට පස්සේ ෆිල්ටර් වෙලා එන ඒවට කෙලින්ම මුණ දෙන්න ඕනේ. ඒක නම් පුදුමයි ඒක අමාරුම මේ සදාචාරවාදියාට මෙන්න බුද්ධ ආගම අල්ලපු කෙනාට බෑ. මොකද අපි උගන්ලා තියෙන්නේ මේක එනකොටම gadu ගන්නවා අපිට. කරප්පන් එනවා. රියැලර්ජික් රියැක්ෂන් එනවා. ඉතින් කවදාක සත්‍යයට මුණ දෙන්නේ දහස්වර මැරෙනවා. සත්‍ය මුණ දෙන්නේ නැතුව මේ කියනවා බුබ්බලය දුබ්බලය එහෙම නැත්නම් කුසීතයා එහෙම නැත්නම් වීරත්වේ නැති එකන දහස්වර මැරිවැණි උපදිනවා. වීරත්වයේ තියෙන කෙනා ගියා කම්මකෝ චිකාගෝ ඔබ මැරෙනවා ඔබ මම මැරෙනවා මැරෙනවා බුදුන්සේ කියනවා එහෙම සඳහන් කරලා ගියොත් අනිවාර්යයෙන් මේ පැත්ත වර්ධිනවයි කියලා. ඊට පස්සේ එහෙම දෙයක් වෙන්නේ නැහැ. ඒක අද කවුරුත් දැකලා බෑ. තමන්ම අත්දකින්න ඕන. ඔය ඉදිරිපත් කරනකොට කියලා තියෙන්නේ යං වේදේති තං සංජානාති.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 මව ප්‍රසව කරන්න ලද්දා. මගේ හිත හැම වෙලාවෙම බඳින පිටින් ඇතුළට ඒකත් එක්ක නඩු කියන්නේ. ඒ නඩු කියන තාක්කල් මෙහි මනාපයමනාපේ දෝරේ ගලනවා. සරුවචාන් සඳහන් කර දෙනවා මේ දෙක එකට මෙහෙම අප්‍රියක් ගන්න අත් දෙකක් හැර නැතුව බෑ. මෙහෙමුත් එනවා ඒත් එක මෙහෙන් යනවා සංඥා වේදනා. ඒන මනාපයමනාපේ විතරයි ඔබ වග කියන්නේ. මේ වගකීම් ශේෂයට එන්නේ ඉච්චරයි. එතකොට මේක ගැන හොදනකොටම අර අපිට නිලින වෙලා යනවා. මේක විරංජන වෙලා යනවා. මේ මනාපය මේ සිද්ධිය දැකපුවම අමාට අමනාපෙන්නත් ඉඩ තියෙනවා. කෙනෙකුට රස කෙනෙකුට රස වෙනවා. මේ මනාපමනාපේ වෙනස් වෙන සුළු නෑ මේක මනාපමයි කිව්වොත් තමයි අපිට ඒක පිටින්ද වග කියලා දුක් විඳින්න වෙන්නේ. මේ මනාපය අමනාප වෙන්න පුළුවන් අමනාපය මනාප වෙන්න පුළුවන් මනාපමනාප දෙක මැද තියෙන්න පුළුවන් කියලා මේ මනාපේදී බැලුවොත් ඒක ඉතාම වොලටයිල් එකක්. ඒක බොහොම සීක්‍රෙන් වෙනස් වෙන එකක්. අපි මෙතකල් ඒක දකින්න උත්සාහ කරේ නෑ. අපි අර පිටින් ඇතුළට එන එක තමයි බැලුවේ. ඒක හරියට කියනවා නම් අපි මේ ආස්වාද ප්‍රසවාස දෙක වෙන් කරන්න බැරි නම් ඇතුළට ආපු වාතය පිට වෙන එක සහ පිට වෙන වාසිය ඇතුල් කරන්න එක. ඉතින් ඒක රූප ධර්මනේ. රූපේ අපිට පේනවා පිටින් එකක් ඇතුළට එනකොට ආස්වාසය කියනවා. ඇතුළට පිට වෙනකොට වාස් ප්‍රසවාසය.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 ඒ විදිහට මේ අජත්ත බහිද්දා දෙකේ බුදුරජාණන් වහන්සේ මේ බාහිර රූපේ විනාශ කරන එක ලෝක වෙනස් කරන එක ඔය කවුරු මොන જાති කිව්වත් බුදුජානනාද කිසිම වගකීමක් යෝගාවචරයට දීලත් නැහැ බුද්ධ ආගමට දීලත් නැහැ බුද්ධ ආගමට අයිතිත් නැහැ ලෝකේ වෙනස් කිරීමක් නෙවෙයි කතා කරන්නේ ලෝකෙට දක්වන ප්‍රතිචාරයේ පුළුවන් තරම් කල්ැතු අල්ලගත්තොත් ලේසි කියන එකයි අප්‍රමාද කතාවෙන් කියන්නේ.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 භාගේ ඒ නිසා මේක නිකන් සොහොන් ලකුණක් වගේ ආම්දුරන්ගේ නම තිබුණා මට ඒ ඇති නෑ නෑ ඒක නිසා මම කියනවා ඒ ඒ මගේ ගෝල බාල පිරිසටත් ඒ පින් ඒ ඒ විදිහට බෙදලා යන්න ඕනෑ කියලා මම කියනවා. මීළඟ කහවුදනේ ලොකු ලියවිල්ලක් ගරු ස්වාමීන් වහන්සේ පසුගිය සාකච්ඡා වාරයකදී මගේ හුස්ම රැල්ල හා එක්ව යන තවත් රැල්ලක් ඇති බව දැන්වීම.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 මේක තමයි සාමාන්‍ය පැවැත්ම. ඒ පැවැත්ම ඉදිරියේ මේ ඉන්ද්‍රිය ගෝචර ඉඳුරන් අහු වෙන සංස්කාර පැවැත්මක් ඉස්සරහන් තියෙනවා. නාඩගම යනවා. ඒ කියන්නේ නලුන් වීඩියෝ නාටනවා. ඒ නැටුවට පිටිපස්ස එක බොහොම කලාතුරකින් තමයි වෙනස් වෙන්නේ. ඒක සාමාන්‍යයෙන් කියන්නේ මොහොතක් අයිනට ගියාම රැල්ල නටනවා බැලුවට සිටිති දිහා බැලුවොත් එහෙම ওই නැවක් යනවා වුණත් යන බවක් පේන්නේ නැහැ. නැව හේ තියෙනවා. ටිකක් වෙලා බලනකොට ගිහිලා මේක බනාන ඉන්න කම්මැලි. වෙලාවක හිතෙනවා අපි දැක්කේ මෙතන මූදරල්ල විතරයි මේ ඈත දර්ශනයකුත් තියෙනවා කියලා. ඉතින් මේ ඒ දර්ශනය විතර ඒක තමයි අතර ගැඹුර. මොදි ගැඹුර තියෙන සිටිජේ ඈත තියෙන්නේ මේ අපි බලන්නේ රැල්ල. එහෙම නැත්නම් චිත්‍රය සහ කැන්වස් එක. මොනම චිත්‍රයක් අඳින්න බෑ කැන්වස් එකක්. නමුත් චිත්‍රකාරගේ දක්ෂකම තමයි කැන්වස් එක මකලා චිත්‍රය මතු කරලා දෙන එක. ඉතින් අපි චිත්‍රයේ රස විඳිනවා කියලා කියන්නේ මේ ඇන්ග්ස්ට්‍රම් එකමාරක් විතර වෙන සින්ත තහඩුවක් විතරයි. පිටිපස්සේ තියෙන්නේ කැන්වස් එක.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 සෙලෝලොයිඩ් එක හැටියට තමයි වර්ණ රූපයක්ද කළු කළු සුදුද ප්‍රේමාන්තකක්ද දුක්ඛාන්ත දර්ශනද කියලා වෙන ඇතුළේක නිතරම බර්න් වෙනවා. ඒක බර්න් වෙද්දි තමයි ඒක හරහා කෑම් එකක් හරහා 50ට 50 සද්ද රූපේ කප කප දෙනකොට ඒ ફોකස් වෙන සෙලුලොයිඩ්ගේ රූපේ වැටෙනවා. ඊට පස්සේ අන්ධකාරයක් වෙනවා. ඊට පස්සේ ආය ආලෝකයක් වෙනවා. එතකොට අපිට මෙතන ඇනිමේෂන් එකක් පේනවා. ඉතින් අපි ඇනිමේෂන් එක දිහා බලන්න. ඉතින් අපේ ෆිසික්ස් මාස්ටර් කිව්වා පොඩ්ඩක් ටිකක් පිච්චර් එක මගක් විතර යනකොට හොඳට කට්ටිය සිගරට් බීලා දුංගාවට පස්සේ හෝල් එකේ පිටිපස්ස බලන්න කියලා. එතකොට බීම් එක පේනවා. බීම් එක හරි අඟල හතර සංගලකින් තමයි මේ ඔක්කොම චිත්‍රපටියම වන්නේ. ඒක නලියනවා. මේ හැබැයි ගාන පිරිමි නෑ. ඒකේ ශෝකාන්තේ දුක්ඛාන්තේ නැහැ. උහිනෝ. ඒකට පිටිපස්සේ තමයි සෙලුලොයිඩ් එක තියෙන්නේ. ඊට පිටිපස්සේ කෑම් එක තියෙන්නේ. ඊට පිටිපස්සේ තමයි ආලෝක පුංජේ තියෙන්නේ.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 ගහනවා චිත්‍රපටි ශාලාව අයිතිකාරයට ගහනවා අපි. අර ලස්සන රස විඳින්නේ නැහනේ. එහෙනම් දැන් ඒ බෙන්නන ගමන් ජනෙල් අරින්න කියනවා. ජනෙල් අරපු ගමන් චිත්‍රපටි ඉවරයි. ඒ නිසා බුදුජානනාදී කියන්නේ චිත්‍රපටි යන්නදලා ජනෙල් අරිනවා. අවිද්‍යාන්තකාරය නැති කෙරුවට පස්සේ ඔක්කොම බයින බුදුජානනාදී අච්චර ලස්සන තිබුණ ජීවිතයේ ලෝකාන්ත දුක්ඛාන්ත වෙනුවට දැන් මේකේ තියෙන භවය පෙන්නනවා. මේක ඇදිලා යන ගතිය පෙන්වනවායි කියලා. ආන්නේ දැන් මේ මේ යෝගාවචරයාගේ මේ ඇඟ පැද්දෙනවයි කියන ක්‍රියාව චෛතසිකයක් නැතුව වෙන්න විදියක් නැහැ නේද? එතකොට හිත අපි මේ හුස්ම රැල්ලට ફોકસ කරලා තියෙන්නේ. එතකොට මේ ඇඟ පැද්දෙනවා කියන චෛතසිකයක් ඇති වෙන්නේ කොහොමද මේ?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 මේකෙන් 90 ගාණක්ම රූකඩයක් නැටවිල්ලක් තියෙන්නේ. උඩ උඩ නූල් ගසන එක තියෙනවා ගොඩාක් කෙවුවා. පරිවෘත්තීය ක්‍රියාය බැලන්ස් කරගන්නවා මේ මේ මේ විවේකයේ හම්බෙච්ච ගමන් ඒ අසමවර ව්‍යායාම ඔක්කොම සම්බර කර ගැනීමක් කරනවා. එව්වා මේ මට කියලා මගේ ඕ කියන මේ මොන ස්නායුවද කියන්නේ ඒකට? voluntary reflect action එකකින් වෙන්න ඉඩ තියෙනවා. රිෆ්ලෙක්ට් ඇක්ෂන් එක වෙන්නේ ඉතින් හැබැයි කල්ැතුව ගත්ත චේතනාවට මිනිසෙක් වෙන්න කැමති වෙනකොට ওই ටිකත් පැකේජ් එකත් එක්ක ඇවිල්ලා තියෙන්නේ. හැබැයි මේ වෙලාවේ ඩීටේල්ස් වලට මම දන්නෙත් නැහැ. එහෙම දන්නවනම් ඇයි බය වෙන්නේ? බය වෙන්න ඕනේ නැහැ මේක ස්ට්‍රේන්ජ් වගේ පේන්නේ. හොඳට විවිධකේ බලනකොට පේනවා මේකේ මම දන්නේ නැති වැඩ ගොඩක් කරනවා. ජීවිත අපි හරි බයයි. ඒ හැම එකක්ම අපි හේතු හඳ හදනවා. හරියට මේ ඔක්කොම මම ඔක්කොම මගේ ඔක්කොම මගේ ආත්මය නිසා. ඒ නිසා අපිට කවදාකවත් අනිත්‍යතාවයට ඉඩක් දෙන්න බෑ. මේ දෙයට යන්න ඇරලා බලන්න හිටියොත් පේනවා. උඹට කරන්න පුළුවන් කොටසකුත් තියෙනවා. උගාවක් හරිය සිද්ධ වෙන දේවල් උඹ කරන කොටසෙන් තමයි උඹ නැහින්නේ. උඹ විනාශ වෙන්නේ බොය ඇඟිලි ගන්න ටික. ඔය වෙන ප්‍රසිද්ධ වෙන දෙයට වගේ යන්නදලා බලන්න හිටියොත් අවුරුදු 6කට කලින් ඉන්න බබෙක් වගේ කාටවත් ප්‍රශ්නකුත් නැහැ, Tamanne ප්‍රශ්නකුත් නැහැ. හැබැයි බබාට වැඩිය මෙතන වෙනස්. මෙතන ශික්ෂණයකින් ගන්න. අද ඊළඟ ප්‍රශ්නට අපි යමු. එහෙනම් ගරු ස්වාමින් වහන්සේ සිතේ ඇති වෙන ටෙන්ෂන් එක within bracket built up stress ප්‍රඥාවෙන් පහ කරගත හැකි බව ඔබ වහන්සේ පැවසුවා. කරුණාකර ඒ ගැන කළ යුතු අයුරු පහදා දෙන්න තෙරුවන් සරණයි. ඒ මූජිකී පුත්‍රය තමයි මට කියන්න තියෙන්නේ මේ ටෙන්ෂන් එකට හිතක් නැතුව ජීවත් වෙන්න බෑ. නැත්නම් හිතකට පුළුවන් ටෙන්ෂන් එකක ජීවත් වෙන්න. මේකට මම කියන්න එපා. මේකට මගේ කියන්න එපා. මේක මගේ ආත්මේ කියාගත්තොත් අපි මේකට බෙහෙත් හොයන්න ඕනේ. නිසා ටෙන්ෂන් ආවම මේකේ තියෙන පෙළෙන ගතිය, ඒකේ තවන ගතිය, ඒකේ තියෙන උණුසුම් ගතිය, ඒක දිහා හොඳට බලන ඉන්න. ඒ පෙන්ෂන් එක දැන් මට දැනෙන ක්‍රමයක් තියෙනවානේ. මට ටෙන්ෂන් එක මට ඉන්ෆ්ලික්ට් වෙන ක්‍රමයක් තියෙනවානේ. ඒ ඉන්ෆ්ලික්ට් වෙන ක්‍රමේ දිහා බලන හිටියොත් මම කියන්නේ නැතුව පේන තියෙන අනාත්මය කියලා බුදුහාමුදුරුවෝ තමයි කිව්වේ. උඹට පාලනය කරන්න බෑ. මේක මෙහෙනේ ඉස්සල්ලාම මේ ටෙන්ෂන් එක මගේ කියා ගන්නවා. එනත මේ හිත මගේ කියා ගන්නවා. මේ හොරෙක් පුතෙක් විදියට ගෙට ගත්තට පස්සේ ඌ කරණ තියෙන වදේ දෙනවා දිසෝ දිසං යන්තං කෛරා වේරී වාපන වේරිනම් මිච්ඡාවනි හිතං චිත්තං පාපියෝනම් තතෝ කරේ. වෛරෙක් වෛරක්කාරයෙකුට තින් කරන හොරෙක් හොරෙකුට කරන වදයක් දෙනවා වරදොට වටහා ගැනීම හරහා. මිච්ඡාපනිහිත හිත. ඉතින් අපි දැනගන්න ඕනේ මේක මම කැමති නෑ. නමුත් මේක මට දැනෙන්නේ මොනවා හරි හොඳ නරක වේදනා හරහානේ. නැත්නම් සංඥාවක් හරහානේ. නැත්නම් සංස්කාරයක් හරහානේ. ඒක දිහා හොඳට බලන්න ඉන්න මේක මේ මට ආපු කවුදෝ විනිශ්චය කරපු දඬුවමක් වගේ නමුත් මේක අත්දකින්න ක්‍රමයක් තියෙනවා නැබේ.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 ඒක බැහැහියට වෙලාපේ. පුරුද්දට යනවා. අපි දන්නේ මේ හුස්ම ගන්න එක ගැනෙනවද ගන්නවද කියලා සබා ඒකීදිත් අපි කියන්නේ ගැනෙනවයි කියලා. නමුත් හැම එකටම අපේ ඇඟිලි සලකුණු හරි කනාසන හරි ගන්නවා. ඉවර වුණාට පස්සේ අනිත් හුස්ම ගන්න ඉස්සෙල්ලා එතන තියෙන වැකියුම් එක තේරෙනවා.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 ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමි. මේක අටුවාචාරින් වහන්සේට සඳහන් කරනවා මේ අත්දැකීම කාන්තාරයක් මැද ගිමනුසෙරත් සිද්ධ වෙනවා මුහුදු මැද ගිමනුසෙරත් සිද්ධ වෙනවා කියලා. මේ කියන්නේ දිසා මාරු වෙනවා කියලා. මම කොයි දිස මෙතෙන් ආවද කොහෙද ගොඩබිම? මුහුදු බැදට ගියාම අතරමං වෙනවා.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 මොකද කාම භෝගියාට මේ ආරස්සා පිළිබඳ ඔරියන්ටේෂන් එක හරි වැදගත්. තව කැලේට ගියාට පස්සේ මේක වුණාම ඒක අභිරමණය කරන්න පුළුවන් වෙන්න නම් ඊට ඉස්සරහට choiceless awareness එක කියන එක පොඩ්ඩක් හිතට දාලා තියෙන්න ඕනේ. කැලේට ගියාට පස්සේ හැම පැත්තම එක වගේ. මොන විදිහෙන්වත් ලකුණු තියාගන්න බෑ. මේ තිබ්බ ලකුණ ඊගා ඊගාව දර්ශන ගියාම ඒකත් එකයි. ඒ නිසා ඒකෙදී යනකොට ඉස්සර මිනිසු කරන්නේ යනකොට මේ ගහකට ගහකට කොට කොට කොටකට යනවා. එහෙම නැත්නම් මුහුදේ යනකොට ගොඩබිම පේන හරියට විතරයි යන්නේ. ඉංගහට යන්න තරු ශාස්ත්‍රය දැනගන්න ඕනේ. ඒ වගේම තාන්ත කාන්තාරය යනකොටත් සාන්තු නායකයා සාතු නායකයා තරු ලකුණු බලාගෙන තමයි යන්නේ. ඉතින් ඒක සර්වඥාන්සේ වාසියට අරගෙන තියෙනවා මෙතන අරඤ්‍යගත රුක්ක මූලගත ශූන්‍යාකාරගත මේක අබිරමණය කරන්න නම් කල්ැතෝ සතිපට්ඨානෙ අහලා තියෙන්න ඕනේ මේක හිතට වද්දාගෙන තියෙන්න ඕනේ ලාවට ආනපන දිගේ ගිහලා ආනපන නැති වෙච්චාම ඔය කැලේ අතරමං වෙනවා ඔය කාන්තාරේ අතරමං වෙනවා ඔය මහබෝධේ අතරමං ඒක පාට ඇද්ද ගැටලා හයියෙන් හුස්ම ගන්නවා අම්බෝ ආයෙත් වදකා ගාඩට එන්න පාර දන්නේ නැහැ දුකක් පුරුදු වුණාට පස්සේ පේනවා එතන මේ දිශාවක් නැහැ කාලයක් නැහැ. කාලේ සා දේසේ නැති වුණාට පස්සේ එතන මේ අපේ යටි හිතට ගියා කියලා ඔකට කියන්නේ. සබ්කොන්ෂස් එකට ගියා. එතන විශාල තොරතුරු තියෙනවා. විශාල ඇත්තටම විශ්වගත දැනුම තියෙන එතන. ඔය දන්න ශේෂ්ත්‍රයට අපි එන්නේ දන්න හරියට. ඉතින් ඒ නිසා අපි කවදා හරි ඒක මගේ හැබෑ නිවහන කරගත්තොත් හිතා ගන්න.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 ඔබ වහන්සේට දීර්ඝායුෂ වේ. මේ කියන්නේ අපිට කියන්න තියෙන බොහොම අමාරුවෙන් කක්කායින් කළ බාධන ඉස් කළා තිනවා දැන් කොයි කක්කාවද දාන්නේ කියලා අහනවා. ඉතින් බුදුරජාණන් කියන පුළුවන් නම් දාන හරියක් කක්කා. ඔය සුද්ධ කරපේක ඔහොම තියෙන්න අරපන්. ඉන්නම ඒකට මානවයා කියන්නේ පුදුමාකාර සතෙක්.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 එනතම මේ උපේපුත උපේන ලද්ද දේ අරසකරන එක. ඒ නිසා භාවනාව ඉදිරියට ගිහිල්ලා තියෙනවා. අනුග්‍රහකරනද විපස්සනා අනුගහිතේ දෙන්න යමක් නොකර සිටීමේ හැකියාව බලන්න. මේකට දෙමලෙන් කියන්නේ සුම්මයිද කියලා. නිකන් හිටපන්. ආම්දක දැන් ওই විපස්සනා භාවනාවේ අන්තිම කෙලවර වශයෙන් කියන්න පුළුවන් අපිට මේ සුද්ධ විපස්සනාව නැත්නම් භංග ඥාන ඇතිවීම වගේ තත්ත්වයක්.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 මේක වැදගත් මේක හරි කුතුහල දනවන සුළුයි. බොහොම කෝඩු ගතියක් තියෙනවා. හරියට ඉස්ලාම් මොන්ඩිසෝරි පන්තියට ගිහිල්ලා ළමයා විනාඩි 35ක ඉඳගෙන ඉඳ ඉගෙන ගන්නවා. 35 35 පරිච්ඡේද මාර්ගින බව දන්න දේ තමයි මුළු අධ්‍යාපන ශාස්ත්‍රයේම පසුබිම. නමුත් අධ්‍යාපන ශාස්ත්‍රය තව කොච්චර වැඩ තියෙනවද ඊට පස්සේ. මේක හරියට මොන්ඩිසෝරි පන්තියේ ළමයාට ගෙදර සෙල්ලම් කරේ ළමයා පන්ති කාමරයට ගිහිල්ලා සම වයසේ කට්ටියත් එක්ක විනාඩි 35 35ට පරිච්ඡේද වෙනස් කරන්න ඉගෙන ගන්න වැඩක් වගේ තමයි පළවෙනි මාර්ගදානිය. අපි තුහාම ඔක්කොම වැඩ ඉවරයි කියන්නේ. එහෙම තමයි හිතාන ඉන්නේ. බුදුරජාන් වහන්සේ අර ඇස් දෙක වාගෙන මේ කොයි යන්නේ රයි ගම්පාරේ කවුරු බලන්දද නැන්ද බලන්ඩයි කවදද එන්නේ ඉරිදයි එන්නේ කියලා කරකවල අතහැරපුවාම නැති බංගස්ථාන කරලා දියලු බලාපොරොත්තු සොන් කරලා මමයක් නැති කරලා මකල ඉවර කරන්න. බුදුහමරණ පොඩි කොණයි අල්ලලා දෙන්න. කොණ අල්ලලා දුන්නාට පස්සේ උන්ද දන්නව කරකවගෙන යන හැටි. උන් දන්නව උතරතර සර්වත්‍යංශය දන්නව මේකට අහුණාට පස්සේ ආයේ මනසයා ඒ ඉස්ලාම ටික තමයි අමාරු මොකද අර කාම ලෝකේ ඉඳලා මේකට එන එක ඊට පස්සේ අපි ප්‍රවාහයට වැටෙනවා ගඟට වැටෙනවා ඉතින් ගඟ දිගේ කොච්චර දුර යන්න ඕනද මේ මූදට යනකම් යන්න.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 ආම්දනේ අදට નિયમિત ප්‍රශ්න ඉවරයි. දැන් තුනට විනාඩි දෙකක් තියෙනවා වෙන ප්‍රශ්න මොකුත් නැත්නම් ආම්දනේ. දැන් අපි මේ ඒත් තාම ඕවර් ටයිම් නේ. ඒත් විනාඩි 25ක් විතර වැඩිපුර අරගෙන තියෙනවා. කෙසේ නමුත් අපි මෙතනින් අපේ ධර්ම සාකච්ඡා හිමිමාව සටහන් කරනවා. සම්බන්ධ වෙච්ච සියලු දෙනාටම ස්තුතියි. ප්‍රශ්න කියවපු මහත්තයරත් බොහෝම ස්තුතියි.